අපි ඉන්නේ හැම එකකට අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය ලැබලා දෙන්න. අටෙන් පස්සෙත් ප්‍රශ්න තියෙනවා සහන ආධාර දෙන්න. සාමාන්‍ය පෙළ අසමත් වුණා කියලා පිට වෙන්න වැඩක් නැහැ. සංගීතය, ක්‍රීඩාව, කෘෂිකර්මය, සංචාරකාර ඒ දන්න ඕන එකක් ඉගෙන ගන්න පාසලේ ඉන්න සිදු වෙනවා කියලා මම කියන්න කැමතියි. පාසලෙන් පිට වුණාම ඒකයි අපිට ඕනේ යායට රැකිය හදලා තියන්නේ. අන්න ඒ වැඩසටහන ගේන්න තමයි අපි අලුත් රටක් හදන්න ඉන්නේ. මට අලුත් අර හදන්න මාස 60යි වමන. දවස් 100 යහපාලනයක් ඇති කරලා නම් කරුණාකරලා මාස 60ක් දෙන්න මේක ඇති කරන්න. ඒකයි පංචවිධ ක්‍රියාවලියට ඔබේ සහයෝගය දීලා අගෝස්තු 10 වෙනිදා මහනුවර දිස්ත්‍රික්කයේ උඩින් දිනන දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.